සමාදස්සානාය ගමනේ පිටා ආසනං සම්මාදයාමි සමාධින සම්පාදේස මංගලං කියන ලස්සානේ අන්තෝ සමනම සමදෝ කල්ලෝ සෝදාන අනේ මම මහන්සියෙන් සම්මාදයෙන් සම්මාදයෙන් යන දෙකක් තියෙනවා ආකාශ මනස ධම්මං සංයුක්තෝ සාරිසෝ සම්මේධ සම්මෝ නමාමි සම්පතිපන්නා වරෝතා සම්මේධ සම්පතිපන්නා වරෝතා නාය සතිපන්නෝ වරෝතා සම්මේධ සම්පතිපන්නා වරෝතා නමෝ දස්සාර සම්සයදානස්ස පරිසපින්වලා වේශමෝ සමතා සම්මෝ සංඥා විකාරණය වේවානස්සාම සංඥා සංකල්ප සංස්කාරාදී ඉති ධර්ම සංඥා සම්පත සියලු විද්‍යාත්මකින් කරන දාන ආයතනං සරසකලෝ වන්දෝ වස්සං පසංදී මරණං නමෝ සම්මානිදම්මං සුපතේන දේශිකං සස්සාසලාහං සුපතේනයේන කායං විබනතෝ සකලෝ විබන්දෝගච්ඡං සම්මේ මනමන්නාන්තෝ නමං සංගම්ම නිරාහිතාවකං සස්සාසලාහං සුපතේනයේන කායෝ විබනතෝ සකලෝ විබන්දෝගච්ඡං සම්මේ මනමන්නාන්තෝ ලැබුණ මුලපරිම අවස්ථාවක් සම්පූර්ණ ඉදං විතාන වදනං චෞන් ගමනා සගන්නා අනුබං සතරක්ම සිවන්දාන සීතලං කප්පං සසන්න නගලං සෝතං පරිසම් සිතන්න අවකම් සම්මෝ පටිවන්නාතුමස්සන සුභිවාසේ සනාබන්තු පරියකම් පරිසං තිසං අනුපන්පං සාදාය පටිවන්නාතුමස්සන ධම්මවා කුසලං මහාවියවස්තු වන්දස්සෝ සම්මා සම්බුද්ධජනන් වහන්සේ අත උන්නසලදුන් පූජා නමනං පූජා කදමනං من شيء ويأكلن فلتنحيت من آهار هدى والبنيا ويأكلن සමචලෝම සෝදාමන් සම්මා සම්බුද්ධානං මහන්සයස පූජාවේවා පූජාවේවා පූජාවේවා නිමසෝදා වස්සෝන් සියල්ලමනං සමජිතේනාති නිත්‍යත යන්නාසේ නිරෝණ සංස්කාරයෝ අනිත්‍යය නිරෝණ සංස්කාරයෝ දුක්ඛයෝය නිරෝණ ධර්මයෝ අනාත්මයෝ බුද්ධං යාමේ කුසලානි සම්පය අනිත්‍යෝ දුක්ඛෝ අනාත්මෝ සංස්කාරහ ධම්මාන අනාමා නිරුක්තං සම්මතං සේවා වාසනා දේවා වගේම සංයෝජනය මේ සම්මා ආකාරයෙන් දාන දෙන්නේ ප්‍රඥාන අනුශේෂයෙන් දේශනා කරලා තියෙනවා සාම සමානාර්ථකතාවක් දානය කරන පරමාර්ථයක් ඒ තරම් සමානාර්ථකයන් අන්න කයතුන් විශ්වාස කරන ඒ සම්බන්ධ තරම් අංගයන් සමන්නාලක දාන කොටස කරන සමන්නාලක දක්වලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සංකල්පය කියන ධනපරයන් මේක නම් දෙකක් වශයෙන් මාතාවක් වුණා. ඒකෙන් සරලම මහරහතන් වහන්සේලා කරන විශේෂක දාන දෙන අවස්ථාවේදී මේ දාන දෙවිසි දැක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ තරම් සමන්නාලක දක්වලා තියෙනවා. මෙතන දික්ෂණයේ යෝගකම් නන්දන නන්දන පාසමාත සලංග සමන්නාතං රත්නං පටිච්චාසෝති කායපත්ත මොබ්බල්ලාන සම්පක්ෂ විකසම් ලක්ෂණය සදාපාදිනවා සැලෙන්න කරන්නාලාතං මාක්ෂිදා සමතෝසෝනා සදාපේතා මේ වේල්පන්ති නන්ද උපාසකා මාතාව මේ අංගහති සමන්නාන දක්ෂනාව ශ්‍රී ලමනාන්තයේ ඉරියව්ව හැසිරෙනවා ඒකම බුදුරජාණන් වහන්සේ වෙනසම පදෝ යන්නේ කයි කියලා ඔබට මාසේ දක්වනවා. ඒ දානකෂ්ඨ තියෙනවා නෝමයි පටිච්චසමුප්පාදන නිදාන අන්තිමයි. සාහසයන්ගේ ප්‍රශ්න කිවිසෝ වන්දනා කරනාල ඒ වගේම පිළිගන්න අයතර තියෙන පිළිගන්න අයගේ ප්‍රශ්න කිවිසෝ වන්දනා කරනවා. ඒකට අනුභව සම්පූර්ණයි. ඒ දායකයන් ප්‍රශ්න කිවිසෝ වන්දනා කරන ගානන ආශ්‍රයනම විස්තර කරනවා. ඉතින් ඒ දායකෝ කුමේ දායකයන් සමලාපෝ ඒ සමාන සංකල්පන්නේ ඉඳලා තමයි මේ තියෙන්නේ. කියන දානයක් දීමට ප්‍රථමයෙන්ම ඒ දායකයා විශේෂිත ප්‍රසාදයකට පත් වෙනවා. වැඩමානවක සම්ප්‍රසාදයේදී දාන දෙනකන් සංධාරකට කරගෙන පිට ප්‍රසාදයට පස්සෙන් සම්මාසිතේ දාන කරනවා. දස්සා සමනෝ හෝතේ දාන දුනා ප්‍රසාර කියන සිතක් තමයි. මේ කර්මවල තමයි දායකයන්ගේ පැත්තෙන් පිළිය සම්ප්‍රසාදයෙන් දක්වන්නේ. සතපෝ නියෝදාත සමනා හෝතේ යන දාන දුන ප්‍රතිනි සිතකට පස්සෙන් දානවා කියන්නේ. සාමාන්‍ය දාන දුනෝදී අදෝබල් සමෝහ සම්ප්‍රසාදයෙන් දාන දෙන්නේ. සමන්නාලේ දාන දෙන්නේ මේ අරෝපණය සුවසිත සකස්පත් කරනවා. අධ්‍යයනය ප්‍රතිපදක් සුවපත් කරනවා. අමෝහයෙන් සුවසිතපත් කරනවා. ඒ කියන්නේ සමාන දේවල් වල දාන වස්තු දෙකක් සම්ලෝකයක් නැතුව වගේම අනාගතයේ මෙලෙලෙලු බවවල ආදී ප්‍රතිසම්පත් ප්‍රාර්ථනීය කරව මානව දානය ගුණානේ කියලා ඒ දාන පරිත්‍යාගය ගැන සිතලා සතු වෙන අරෝපණය ගැන සිතලා සතු වෙනවා. ඊළඟට අභිදේශය ගැන මානසිකාරක පිටකී පිටක් ඇතුළු මම මේ දාන තියෙනවා කියලා සත්‍යයකට පුළුවන් බොහෝ දෙනෙක් සංගාන දෙවිසි ආලෝකයෙන් දන්නුනාට අභිදේශයෙන් උතුව නැත්නම් මානසිකයෙන් ප්‍රදාන දෙන අවස්ථාවේ සම්මිලක. නිසා සුරෝ දානයන් පරිත්‍යාග කරන සාමිකීත්ව පරිසේවා ඒ කැමිටි සංකප්පකට සතුට යනවා කියලා. අනේ මොකද පස්සේ ආවගෙන අදහස් ඒක වෙනම මානසිකාරක පිටකේ දාන තියෙනවා තමයි සුදු. සංඝයා වහන්සේලා දෙසා දාන දෙන එක තමයි මහන්සියලාට දෙමාපිය සමග සහෝදර න්යායාධීශන සම්මාන කවුරුනේ අපයි කියන්නේ මේ නිසා තමයි මදාන් වස්වාරනේ උන්වහන්සේලා සුරක්ෂිත සමාජයේ සංකල්පපත් කොමනේ කරන නිසා විනෝද පළවල හබ්දන සංකල්ප සංකල්ප ආදී වශයෙන් මේ මානසික සහගතකතා පෝෂණය කරගෙන දානයක් පිරුණම විට දානයන්දී දානයේ ඉන්නේ ප්‍රසක්ති එක්කක් කියන අමතරව අර මානසික සහගතකතා කියන දෙකට නිසා දානයේ පුණ්‍යසත්‍ය ප්‍රබලභාවයට පත් වෙනවා. ඊළඟට අමෝහයෙන් යුතුව සුත සිත සතුටට පත් කරගන්නවා. අමෝහය තමයි තමන් වල සම්බන්ධය කියන්නේ ප්‍රඥාව. අපි සෑම කුසලයක්ම ගන්න ඕන නැත්නම් සංසම්ප්‍රේෂණ සංසම්ප්‍රේෂව ඒ අමෝහයෙන් කුසලයක් කරන්නට දාන දෙනක බොහෝ දෙනෙක් කල්පනා කරන ආකාරයෙන් මම කුසලයක් කරනවා මම දානයක් දෙනවා කියන වැරදි අදහස් ඉවත් කරගන්නවා. ඇත්තවශයෙන්ම කුසල කර්ම තිබෙනවා සංස්කාර සංස්කාර කුසලවත් කුසල සංස්කාර තිබෙනවා ඒ සංස්කාර රැස්වීම අතිගානන් සංස්කාර රැස්වීම නිදානදීදී අත්වශයෙන්ම චේතනා කරන කිසිම සමුදායක් ඇතිලා ඒ කිසිම සමුදාය නිසාම කායික ක්‍රියාවක් දාන සම්බන්ධව සිදු කරනවා වාචික ක්‍රියාවක් සිදු කරනවා මානසික ක්‍රියාවක් සිදු කරනවා ඔස්සේ දානදීදී දී සිදුවන ක්‍රියාවල මෙන්න පරිණාමයක් සහිත සිදුවීම් සමුදායේ ඇතිවීම තමයි ප්‍රධාන වෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨාම වික්ෂේ සම්මාපදාන හේතුසා සම්මාපදෝ ඒ කාර්යවා ගන්න සංකල්පලා. ඒක විශේෂයෙන්ම දේශනාවම කරුණු කියලායි. මේ දේශනාව විතරක් කයින් සිටින වචනේ මේ කර්ම රැස් කරන පිළිබඳව අදහස් කරනවා. ඒකට මම ප්‍රශ්න කන්නේ කරනවා මම ආදාන වෙනවා කියන එක තමයි. මේ දේශනාව සහිත නාම ධර්ම වාක්‍යයක් සමාවේ සංකාණය තුළ ඇතුළේ නාම ධර්මයන් අනුකූලව කායිකෝ වාචිකෝ මානසිකෝ තිබුණ මෙතන අත්වාස අත්වාසයෙන්ම මේ නාම රූප ධර්මයන්ගේ ඇති නැති යාමක් තිබුණේ මේ මේ නාම රූප ධර්මයන්ගේ ඇති නැති යාම හැල මෙතන මම කියලා කෙනෙක් මගේ කියලා ගන්න දෙයක් නැහැ මේක මේ ඒ නිසා මේ කුසල කර්මය මම කරනවා නේ නමුත් කුසල සංස්කාර රැස්වනවා කියන ඒක විපාකත් පැත්තෙන් මතනාලට උදී විපාකයක් තියෙනවා මේක මම කුසල කර්මය වර්ධනය කරන අම්මගේ කුසල සංවේදනය අතරින් කරලා. ඒ වගේම මේ කර්ම කරගෙන ඇදීමක් ඇතුව ඒ වගේම මේ දානයක් දීමේ කියන මේ දානය දීමේ ගන්න කුසල ශක්තිය ගැන අවබෝධයක් හසු දානයක් දෙනකොට අමෝහයෙන් මුද සකසන කුසල ගන්න පුළුවන් උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන සෝතාපට්ටි පරිසම්පීඩය පරිපන්නේ දානන් දස්සා සංදේවා කම්මිය දක්වන පරිසම්පීඩය දක්වලා. ඒ කියන්නේ සෝවාන් වෙන උත්සාහ කරන කෙනෙකුට දානයක් දුන්නා. අසංකීර්ණ වස්තුමිය දක්වන පරිසම්පීඩය අසංකීර්ණ වස්තුමාන සම්පූර්ණ සත්‍යපතේ පාරසකේ සම්ලබා වෙනවා කියන එක ඊළඟට. එතකොට සෝකං ආදී සෝතාපන්න වුණා සෝවාන් වෙන කෙනෙකුට වචන කෝණය සත්‍ය ගැන කවර කතාවක් ඕන කියන සතදා ගන්න අනාගාම සාපෝන් තත්ත්වයේ පස්සේ කෙනෙකුට දාන්න පුළුවන්. ඒ ගැන කොහේ සත්‍ය කොයිතරම් මහත්ඵල මහානසං ස්වභාවයෙන් පස්සෙන් එකක්ද මම මේවාගේ මහත්ඵල මහානසං ස්වභාවයෙන් පස්සෙන් අපිරිකාර ගුණයක් සංගය දැනට කරගන්නා නේද කියලා ඉතල සතුට වන්න පුළුවන් මේ කර්මය ගැන අහුවෙන නිසා කර්මය ගැන විශ්වාසය නිසා කර්මය ගැන ආශාව මොළේ. මේ ආකාරයෙන් ඒ දාන්නේ දීමේ ප්‍රථමයෙන්ම අනුකම්ප සමෝහ කියන කුසල මූලයන් කොට කිසිම භාවයකට පත් කරන ඒකම සත්‍යයක් කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ කුසල කර්ම වලින් සිදුවන ප්‍රතිපාක සත්‍ය ගැන විතර සතුටුවන්නත් පුළුවන්. සෝම ලක්ෂණාගතව සතුටුතාවක් සිදුවීමේ දුරම කරන කෙනෙකුට කටයුතු කරන්නත් පුළුවන්. දානය දීමේදී සෝම ලක්ෂණාගතව සතුටුතාවක් දානය දෙන්නත් පුළුවන්. ඒක්ෂා සහගතව නැඳ හත්තාවක සිදුවන දානය දෙන්නත් පුළුවන්. ඕනෑම ප්‍රසන්නයක් එන්නයි කරන්නත් පුළුවන්. පුළුවන් කොහොමද මේක නිසා ඒක්ෂා සහගතව කියන කොට නැතුව විපාකයක් උපයෝග කරලා තියෙනවා. සෝම ලක්ෂණාගතව සතුටුතාවක් ඒක පුළුවන් තරම් සංවර්ධනය කරලා මේක සාක්ෂණය කිරීම තමයි සුදුසු. ඊළඟට පොබ්බිය දාසකමනා හොත දාහන දීන ප්‍රථමයේ මේ ආකාරයෙන් සහ තවත් මේ ආකාරයෙන් මේ ආකාරයෙන් සුබල සිත සතුට කරගන්නට ඕනේ අර තරම් සමානවට ලක්ෂණාවක් පිළිගන්නන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. ඊළඟට දඩමානෝටි සම්පස්සාදීති දානී දෙනවිත සිත ප්‍රසාදයේ ප්‍රසාදයේ පස්ස කරනවා. විශේෂයෙන්ම සද්ධාව අධික කරගන්න ඒ තුලින් මොන ප්‍රඥාව සහිතව ඇතිවන චෛතසික ධර්ම ප්‍රබල භාවයක පස්සෙන් යන්නේමයි මේ විද්‍යාවස්ව ලබන්නේ. සාමාන්‍ය කෙනෙකුට දානයක් දෙන්නමන්න පුළුවන් කිසිම ප්‍රශ්නාවක් නැත. කිසිම ප්‍රශ්නාවක් අසත්‍තාවක් නැත. දානයක් දෙන්නමන්න පුළුවන්. තවත් කෙනෙකුට ඉතා ප්‍රබල උත්සාහයක් ඇතුව ඒ වගේම යම් ප්‍රබල ප්‍රඥාවක් ඇතුව ඒ ආනෙදෙන චෛතසික ධර්මයන් ඉතා ප්‍රබල සමාධියක ඉඳලා පිළිගෙන සුද්ධානයක් දෙන්නමන්න පුළුවන්. එතන සාමාන්‍ය ආකාරයෙන් දානය දෙන්නේ කොට ඒ සත්‍තාවක් අපි කුසල පාපිකයි සිතයි සිතන ඇති කරගෙන දෙන බඳානේ තමයි. ඒක සම්බල ආකාරයෙන් මේවා ඇති කරගෙන දෙන බඳානේ සම්පත මහ පරමහන් සංඝරාජ පරමසත්‍යය අත්පත් කරගෙන. ඒ නිසා දානේ දෙලක්ෂක ප්‍රසාමයට සතුටට පත් කර ගන්න කොන්නක් පහලක් තියෙන බඳාන. ඊළඟ අර අනුබද සංයෝවාදී කුසල දෝල ධර්මයේ කියන ඒවා මේ විශේෂම දේශනාවට සාම ප්‍රබල වශයෙන් දෙනා සද්ධාවාදී ප්‍රඥාවාදී ඒකාචිත ධර්ම සිතාසන වශයෙන් තමයි සිදුවන ඇති කරගන්න. මෙන්න මේ ආකාරයෙන් ධනදී මේ විදිහට සපසා ගන්නවා නම් දඩ මානව සම්පස්තාලයේ දාන දෙන සිත සකාවේ පස්ස කරලා වෙනවා. තුන්වෙනි කාරණාව තමයි දස්සා සමනෝහෝටි දාන වුණාට පස්සේ වෙන සිතසිත නැවත නැවත විශ්වාසත් කෙරෙන්නේ. මේ දුන දමන්නේ සම්මාන මාසයෙන් දෙකක් තමයි අවුරුද්ද දෙකක් ගියාට පස්සෙ අනාගත කාලයේදී මේ ගැන සිතසිතපත් වන්න පුළුවන් නම් මේකෙන් දැනෙන සාපේක්ෂකයේ සිතසක් බලයට පස්සෙ නම් බොහෝ දෙනෙක් දාන දස්සා සමාරම්භ ලෝභෝ කැමති දෝෂෝ උපදී කුසී උපදී කුසීක්ෂා උපදී ආදවා තියෙනවා කියලා අපි පරිදි දානයන් දීලා සමහර ලෝභ සහබල සිදුවෙච්ච ගන්න. අනේ මෙවැනි තමයි වස්තුකම් පරිචය කරන අපරාධයේ හේතුකම ආදී වශයෙන් යෝගයක් කරගන්න. නැත්නම් දානෙන් දෙන දවස බලවෝගත සංකල්පයෙන් රෝගසාරයකට කරගන්න පුළුවන්. නැත්නම් දානෙන් දක්වා දුක්ඛෝපකේ දුන්නත් මතක ගමනාපයක් කරගන්න පුළුවන් දානයට. අපරාධ මේ වෙනවා කියලා මම මේ කලිය අපරාධ වෙලා මම කියන්න මුදානේ බ්‍රේක්ෂාකාරයෙන් දුන්නත් කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ දානයේ තියෙන සම්බන්ධ සම්බන්ධ සමාන පඤ්ඤාවී ගුණාවේ සම්මානකට අත්කාරී සංස්කෘතියමයි වෙන ඒයිගේ දිනන නෑගේ වැඩක් නිසා කුමක්ද ගැන දැනගන්න ඕන මොකක්ද කියලා දුන්නත් අපිට අපිට පස්සට ගන්න ඕන මට මේවා කියන බොහෝ තැන්වලදී සමහර අය අපරාධ ඇති අය මේ මොකක්ද කියනවත් කරන්නේ කියලා. ඒ විදිහට නොසක දැක ගන්න අවස්ථාවක් තියෙනවා. දානන්දස්සා විචිකිච්ඡාව පරිදෙන්පත් පැකසාර කරන්න පුළුවන් විශේෂයෙන්ම ආකාරයකට සංගතක් මේ දාන පුදුලන්න දානය පිළිගන්නේ කවුරුද දන්නේ සත්‍යය කියලා දාන කියලා දාන කරලා සමාජයේ සමාජ සම්පන්නද මොන සම්පන්නද කවුද දන්නේ ආදී වශයෙන් බක්ක පස්සේ පහර ගන්න ඕනේ. මේ ආදී වශයෙන් මොකක්ද ඇති වෙන ඒ දානන්දස්සා ආරම්භ දානදී අය කර්ණය කරගෙන අතපේවන් ගමන පසු ඇත්තෙන් ලබන මේ අකුසල විතක්ක නිසා දානවල කියන සත්‍යය ඕමක භාවයේ පස්නා කියන්නේ අඩු වෙනවා ඉන්න වෙනවා. ඒකනේ දානන්ද සම්සමනෝ හොති දාන නිල එන නැතිනක සුසුකක් අසකවන්න තෝරේ සිත සිතා සත්‍යයන් සතු දිනවා ආරයන් පාරයන් දානිනු උතේ ඥානනා සේලකන කුසල ධර්ම අපසල සදම්ම සාමනා පච්චන කප්පේ හොති කියන කුසල ධර්මයක් නැවත ප්‍රකරණ බවට පත් කර ගැනීමට අරමුණක් කරගත්තා වෙනවා එතකොට මේ කුසල සත්‍යය ආසයන් සත්‍ය ප්‍රත්‍යයෙන් නිසා තව තවත් සම්බන්ධ භාවයේ පස්සේ ආසයන් සත්‍යයෙන් දැන් අපි කියන මෙච්චර පාඩකයක් ගේවා එක පාඩකයක් ගේවා ඊට වඩා දෙවෙනි පාඩකයක් දෙවෙනි ඉස්සෙල්ලාම තවත් කොහොමද ගන්නවා. තුන්වෙනි ඉස්සෙල්ලාම විකල්ප කොහොමද ගන්නවා. මොකද නැවත නැවත අවශ්‍ය මේ කියන නිසා අපි කියන සත්‍ය ගුණාත්මක අගය දැනෙනවා. ඒක කියන ප්‍රසස්සක්යක් හෝ ප්‍රසස්සක්යක් අනුපාකයක් දැන් නැවත නැවත තීපත් කරන නිසා ආශ්‍රයන සත්‍ය සත්‍ය නිසා ඒකේ ප්‍රසන්න හෝ අසුනේ පාට සත්‍ය ප්‍රබලන බලන්න පස්සේ මේ අපසර ගැනීම ගන්න හොඳනේ ප්‍රසන්න ගැන නැවත නැවත තීපත් කරලා සතුට වෙන්නට ඕනේ. මෙන්න මේ ආකාරයෙන් දස්තාර්ථ මනෝ හෝ දාන දියලකට ප්‍රතිබලන තමයි ක්‍රියාත්මකතාවය සතුටට පත් කරගන්නවා නම් අන්න ඒ අංග තුනම කියනනම් ඒක පසුගිය අංගයකට පළවෙනි අංග දෙකක් හරි සම්බන්ධ කරන දෙකකට ඇති වෙනවා නම් 16% ජීවිත අංග තුන සම්පූර්ණයි කියලා බුදුදානමා කියලා පස්සේ. ඒකට පොඩ්ඩේ දාසාසමනාවක් දානය දීම ප්‍රශ්නය පිටපත් කරගෙන සඳමානක සංකප්පාදයේදී දානය දෙන විශේෂ ප්‍රකාශයක පිටපත් කරගෙන සඳමාන සංකප්පාසමනෝහෝති දාන දාසාසමනෝහෝති දානය දීලා ඊට පස්සේ සමාන වේවා ආකාරය සතරට පත් කරගන්නවා. මේ අංගතල තියෙනවා නම් මේ අංගතන සමාන ආලතන ඒ දාන්නේ 16 ආදී සත්‍යයන් කියන අංගතන සම්පූර්ණ අක්ෂර පස්තු දාන කියන ප්‍රතිගන්න පුළුවන්. ඊළඟට අංග හයක් තිබෙනවා අංග හයේ සතිපන්හක් යාමේ සත්‍යයන් කියන අංගතන ඒක වඩා වැදගත්. ඒ පටිච්චසමුප්පාදයේ මේ සමුදාන ආයතන සත්‍යයන් කියන අංගතන දක්වා තියෙනවා. ඒ දෙකේ පටිච්චසමුප්පාදයේ මේක රාගෝවා හෝති රාගඥායවා පස්සන්නෝ වේද දුක්ඛවා හෝති දුක්ඛඥායවා පස්සන්නෝ මේක නෝරෝවා කියන්නේ ඥායවා පස්සන්නෝ ඒ කියන්නේ දානෙ පිළිගන්න ගම්බල තැනස්සා මේකවල තාක්ෂේන පස්සෝකනේ සිනාසං රාගඥාය පස්සන්නෝ රාගය ලැබීම සඳහා ප්‍රතිපත්ති කරන කෙනෙක් මේක දුෂ්කර ආපෝෂණ නැත්නම් දීපේ සම්පූර්ණ සමවල භාෂණය කරන්නේ එහෙම නැත්නම් දුෂ්කර වෙනවා පස්සෙන් දුෂ්කර නැතිවීම සඳහා අමතන තුනක් පැත්තට සම්පූර්ණ කරනවා ඒ වගේම මේක මොනවාට මොහේ නැති කරන්නේ නැත්නම් මොහ වෙනවා පස්සෙන් මොහේ නැති කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පූර්ණ කරනවා මේකදී මේකවල මේක දුෂ්කර මේක මොන කියන්නේ ආතන ආශ්‍රයෙන් මේ පැත්තේ නැත්නම් රාජිනියාය සංස්වාකට පන්නෝ දෝෂිනියාකට පන්නෝ මෝහනියාකට පන්නෝ කියන ඒ කෙලෙස් ධර්ම සම්පූර්ණ නැති කිරීම සඳහා අවකඩට ප්‍රතිවාස පෝණය කරන කෙනෙක්. එතකොට මුසලාගෝ අමති රාගේ නැති නැති කරගෙන දේශය නැති කරගෙන මෝහය නැති කරගෙන අද සංගම්ම කලාකරගෙන දක්වන්න ලැබෙන්නේ එහෙම නැතුණා අපිට බොහෝ අවස්ථාවල දැක ගන්න පුළුවන් රාගෝ ඥාන අපිට පංගෝසී ඥාන අපිට පංගෝමෝ ඥාන අපිට පංගෝරාගෝ මොහ නැති කිරීම සඳහා පිළිවෙත් පෝරණය කරනවා. එතකොට රාගේ නැති වීම සඳහා පිළිවෙත් පෝරණය කරනවා කියන එක අදහස් ගන්න මේ රාගේ නැති වීම සඳහා යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් සම්මත වශයෙන් හා විදර්ශනා වශයෙන් අනුගමනය කරන නිසා අන්න ඒ මාර්ග අනුගමනය කරනවා කියන එකයි. මේක අදහස් කරන්නේ මේ කුමකට ලක්වන වඩා සීමත් වෙන කායයේ සම්මානක කියන්නේ මොකද මේක වේගයෙන් සුදුසු කරන ලායි නහරදාස ආදී වශයෙන් මේවා සීපත් කියන කෙනා කාර්යයක් නිර්මාණය කරනවා අපගේ සිත තුළ යම් කිසි ඇලීමක් හෝ වැටීමක් නැත්නම් කාර්යයක් හෝ දීසක් ජනිතවන ජනිතවන්නේ ඒ අරමුණ තුළ මේ බාහිර ආත්මනා කියන්නේ සමාජයේ සිටී පවසන ඒ කායික ස්වරූපයේ සමාජයේ සිත තුළ නිරාන්තර නිසා විශේෂ ගන්න යන කාර්ය බාහිර ආත්මය නෙවෙයි බුදුරජාණන් වහන්සේ වන දවසක් වනසන රාගෝත දෝෂ සුපිසෝණ දානසේ. මේ රාගයේ දේශය කොතනින්ද නිදාන වෙන්නේ නැත්නම් පටන් ගන්න කොතනින්ද ආරම්භ කොහේද තියෙන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන කුසල වශයෙන් රාගෝත දෝෂ සුපිසෝණ දානසේ රාගයේ දේශය ඉස්සෝ කියන්නේ හතරක තුනේ ඉස්සෙට තුනේ සංකාරණය කරන ගැන තියෙනවා කියන එක. ඉතින් බාහිර අරමුණක් තුළ කිසිම රාගයක් ඇති කර දීමේ ශක්තියක් නැහැ. රාග අරමුණක් තුළ කිසිම දේශයක් ඇති කර දීමේ ශක්තියක් නැහැ. අපගේ බොඳත්තම අවිද්‍යාවාදී කර්ම නිසා අප විසින් අපගේ සංගාමයේ තුළින් ඒ රාග මේකාදී මේ සබඳ දැක්ක ගැනීමයි සිදු කර ගන්නවා. ඉතින් මේ දැක්කේ හරියට අවබෝධ කරගන්න යම් කෙනෙක් සමාධිය පිටතට රාගය තියෙනවා කියන්නේ අවශ්‍යතාවක් නෙවෙයි සමාධිය ඇති වේදනා ස්කන්ධයේ නිවීමට ඇති අපේක්ෂා වේදනා ස්කන්ධය කියන අනුසය ධර්මයේ කියලා අවබෝධ කරගන්න. ඒ වේදනා අනුසය වේදනාමසය කියලා අපට වශයෙන් බුදුහාම කියන්නේ මේ කායික වශයෙන් බලන්නේ වේදනාව පිළිබඳව තියෙන ඇලීම වේදනාව විඳීමට තියෙන අපේක්ෂා විශේෂ වේදනාව අල්ලා ගැනීම. මේ කර්ම අපහැරීමට යම් කෙනෙක් පෝරණය කරනවා නම් ඔහු රාහුණියව අපට සම්බන්ධයි. ඒ කියන්නේ මේ සෑම දෙයක්ම සිදුවෙන තුරු ලෝකේ සෑම දෙයක්ම සිදුවන්නේ සුඛ වේදනාව විඳීමට තියෙන අපේක්ෂාව, සැප විඳීමට තියෙන ආශාව, ඒකත් දුක් වේදනාව ඇති කර ගැනීමට තියෙන අපේක්ෂාව ආශාව, ඒකත් අනිත් පැත්තෙන් මදහත් වේදනාවක්වත් ඇති වෙන හැමෝම විතර ඒකට තියෙන අපේක්ෂාව ආශාව. මේ විදිහට මේ වේදනාව පිළිබඳ තියෙන ආශාව නිසා තමයි සම්බන්ධයක් වෙන මේ ලෝකෙ තිබුණා. මේ වේදනාව පිළිබඳ සමානයේ වේදනාව සංදේශ පිළිබඳ තියෙන අපේක්ෂාව අතහැරීමට යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඔහු රාග විනයව සංස්කාර රාග විනය කියන සමාන කුඩියක්. එතන ඒක සඳහා සමන්කෝම සමාධිය පිටේ සමාධිය ඒ වගේම ප්‍රඥා අපස් වෙන ගන්න ප්‍රඥාවෙන් තමයි විදර්ශනාව තමයි එකක් කියන්නේ පුළුවන්. ඉතින් යම් කෙනෙක් නිකම් පොල් භාවනාව කරනවා පමණක් නෙවෙයි ඒක සම්බන්ධවක් ගන්න කියන්නේ. ඒකට සාධ්‍ය නැති කරන නම් ඒකවල ඒ වගේම ඇලීම ගැන ලක්ෂණ කටයුතු හැමෝම කියලා දැනගන්න ඕනේ. ඒ ඔක්කොම තමයි සංසාරයේ තියෙන තියෙන මා සිටින ධර්ම බව තේරුම් ගන්න මේ පොඩි ගැටලුවේ හේතුවන් සේදන් බව නම් සේදලව ගන්නවා. ඒ සඳහා යම් කිසිම ප්‍රතිපත්ත පොරණය කරලා නම් ඔබ වශයෙන්ම ලබනවා. අනිපන්නෝ රාගෙන තියෙනවා කියන්නේ. ඒ කියන්නේ දිගින් දිගට කතා කරන්න මාර්ගය නේ. ඒ කියන්නේ කතා කරන ඉවත් සේදන කතා කරන සිදුවේ. දෝෂණය ආවපත් කරන ඊළඟ දෙවෙනි කාරණාව. මේක දෝෂ වාගෝටි දෝෂණය ආවපත් කරනවා. දේශය සම්පූර්ණ සෙවකද එහෙම නැත්නම් දේශය සමනය නැති කිරීම සඳහා අවංක ලෙසම ප්‍රතිපත්ති පෝෂණය කරනවා කියන්නේ. එතකොට දේශය නැති කිරීම සඳහා සමත වශයෙන් සහ දර්ශනා වශයෙන් දෙකම කටයුතු කරන්න පුළුවන් තාවකාලික වශයෙන් ඒ මෛත්‍රී භාවනා භාවනා කරනවා අපට ඇතුළේ දේශිතෝන් තාවකාලික වශයෙන් අපට ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ඇසවසෙම දෝෂණය යනවා පරිපන්නන කියන කතාවට අංගගත කරන එකක් නෙවෙයි. ඒකයි මායසේ සිද්ධාත් එකතන ගන්න පමණින් මේ මානසිකේ ක්‍රියාකාරීත්වයේ බලපාන පාරකට කියන එකවලදී මේ දේශය ඇතුළේ පිළිගන්නට පුළුවන්. නමුත් එක පාඩම දේශ නැවත බලාගෙන ඉස්සලන් තමයි තමයි හඳුන්නේ. ඒ නිසා දෝෂේ නැති කිරීම සඳහා කටයුතු කරනවා කියන්නේ නැවත කවදාවත් මේ දුන්නස දේශය අමනාපය අතට කරන්නේ දේවල්. කිසිම කියන පැති නවලංකාරයෙන් සංකෝලනය කරන්නේ. මේක සඳහන් කරන විදිහ අනිත්‍යාවක් නෙවෙයි තමා මේ සුපතලෙන් මේ දීශයෙන් ඇති වෙන බව තේරුම් අරගෙන ඒ පිටතට ඇතුළේ දීශ සිටින් මානසිකව මස්සා දෙනවා. කිසිම බාහිර අරමුණක් වලින් මම කලින් කිව්වා රාගයෙන් කරගෙන මේක සකස් කරන්නේ. ඕනෑම තරමක් කෙනෙක්ගෙන් අපට මානසිකව සකස් කරගන්න පුළුවන්. දැන් කාම සඳබල බඩා වයින් කෙනෙක් කරගෙන අපිට අනේ මොකක්ද කියලා මොකක්ද කියලා නම් කොහොමද සම්මත කරන්නේ. අනිත් එක මොකදේ තරම සංකේතයක් කරගන්නට පුළුවන්. අපි කවර සදාකාලික කර්මන කරගෙන සදාකේත් ඇති කරන ඕක සාමකර කර අපගේසක දුෂිත කරගත්තා. ඒ දැක්කට තිබෙන සදාකාරය ගැන කිසිම හානියක් නැහැ. ඕක සතුටෙන් සතුටින් ඇති. අපි ඕක ගැන හිතන කර දුක් වෙනා නම් ඕක උඩ පැන පැන අසත්‍ය යන්නේ මනසට එන්නේ ආර්යයට දුකට පත් වෙනා මානසික පීඩාවට පත් වෙනා කියලා අපි දන්නේ. ඒ අපම මානසික පීඩාව ඇති කරගන්න ඒ කියන්නේ අපකොසල විතරක් කරන සංස්කාරයෙන් ගලස්ලා නැවත නැවත ඒක දීපදී ඒක නිසා මේ දේශයෙන් වෙනකන් සමාන්‍ය අනහිත තියෙන අවශ්‍යකම සිදුවන දෙයක් සමාජයෙන් ඇති කරගන්න ඕන දෙයක්. කිසිම අරමුණක් හෝ මොහොතක් සමාජයට ඇති කරගන්නේ නැහැ. කොයි තරම් අපේ අරමුණක් වුණත් අන්න මොහොතක් ඇති කරගන්නේ අත්වශයෙන්ම අපේ අරමුණ කියන කතාව වැරදි. ලෝකේ කිසිම අරමුණක් අවශ්‍යයක් නැහැ කියලා කියනවා. අපේ හෝ කියන්නේ ඇති කරගන්න ලබන්නේ සමාජයේ සිටින සමාජයෙන් සමාජගතන ආකාරයට යනවා. සමාජගතන දෘෂ්ටි කෝණය යනවා. සමාජයේ සිටින පරම්පරාවට අනුකූල වන ආකාරයෙන් තමයි ප්‍රිය අමනාප වෙයි. ඔබට දෙකම ඇතුළන්නේ. නැත්නම් සාමයේ නැත්නම් ප්‍රවේශ ඔබට ඇතුළන්නේ. නැත්නම් සමාජයේ සිටින ප්‍රයෝග වලට. නැත්නම් බාහිර අරමුණුනේ. නැත්නම් ඔබ විතරාමයේ සුවතේ මොහොතක් වෙන පස්සේ කියන කවදා අරමුණක් දැක්කත් ඕකේ කිසිම නියමම් බැනීමක් නැතුව සිට පවත්වාගෙන යන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. බාහිර අරමුණු වලින් මේවා ඇති කර දෙනවා. මේවා බාහිර අරමුණු වලින් නිරයක් කර දෙයි. සමාජයේ සමාජයේ සිටින ඒක නිසා බව අවබෝධ කරගන්න ඕනේ. ඒකෙන් අන්තිමට තමයි එතනක් තියෙන වේදනාව පිළිබඳ කියන ගැටීම වේදනාව පිළිබඳ කියන අවශ්‍ය ධර්මයක්. මේ සමාගයේ වේදනා සම්බන්ධ දුක් වේදනා කියන සැකීම තමයි. සැකීම තමයි මෙතන මේ බ්‍රහ්ම සැකීමට හේතුවන්. ඒක ප්‍රධාන හේතුවනේ මම කියලා කෙනෙක් හිතනවා කියන අර්ථය. මම මට මේ දේ සිදුවුණා මට මේ දේ කළා තියෙන හැඟීම වලට අවබෝධය පිටා වෙනවා තමයි රූපේ වේදනා ආදී කොටස් අරගෙන මේ මගේ රූපේ මේක හිතන මගේ වේදනා මගේ සංඥා මගේ සංකාර මගේ වේදනා මේ වරගෙන මේ අස්මිමානෙන් බැඳලා තියෙනවා අස්මිමානය කියන්නේ සක්කායදී කියන්නේ අස්මිමානය කියන්නේ මම කියලා කෙනෙක් හිතනවා කියන හැඟීම මේ මම කියන කෙනා හිතන නිසා බලන් මේ ඔක්කොම වැරදි ලෝකයේ අසීත කරන්නේ මෙතන මේ ඔක්කොම සාපහල ධර්ම වශයෙන් තේරුම් ගන්නවා ඕකත් සම්ලක් මේක බලන්නේ ඇදී ඇදී නැති යන්නේ කියන ස්වභාවය ධර්මයක්. ඒක ඒවා කියන වේදනාව වේදනාක් සංගත හේතුමසයි යන පද ධර්මයක්. සංඝාසංකාරය යනාදී හේතුමසයි යන පද ධර්ම මේවා ස්වභාව ධර්ම. ස්වභාවයෙන් වශයෙන් හේතුන් කියන ලෝකයක් වෙනවා. හේතුන් කියනකොට නැතිනවා. හේතුන් පරිසංගෝත හේතුන් සම්බන්ධ හේතුන් නැතිවෙනවා. හේතුන් නැතිවෙනකොට නැතිවෙනවා. මේ ආකාරයෙන් මේ පැත්තේ යථාභූත ඥාන දර්ශනය ඇත්තටම දැකීම නෝනක් කියනවා. කෙනෙකුට ගමනක් ඇතිවන්නේ මේක මේ මහත්මාන් බැඳෙන නිසා. ඔක උපාදාන අල්ලනවා තමයි දුන්නට කියන්නේ. අපි අරමුණ අල්ලනවා, දුන්නකින් අල්ලනවා, ඇදීකින් අල්ලනවා, කවරකෝකම මේකෙන් කරන්නේ. මේ උපාදානයන් කරන්න ඕනේ මියස් මානයන් කරන්න ඕනේ විදිහට ජීවිතයක් ගැන කරන්න තියෙන්නේ ඉඳපනේ. ඒ නිසා යම් කෙනෙක් දෝෂණය අපස්සන ඔබුණි කියලා කරන අදහස් කරන්නේ මේ දෝෂණයට කිරීම සඳහා ප්‍රතිපත්ති කෝණයක් කරනවා කියන අදහස් තමයි. සමාජයේ සිතතර පවත්නාවු මේ අස්මානය ගැන ඇතිවීම සඳහා ඒකත් අමතර මේ උපාදානයේ ඇතිවීම ඇති කිරීම සඳහා වේදනා අංශය ධර්මයේ වේදනා පිළිබඳ ප්‍රතිආරක කරන අංශය ධර්මයන් නැති කිරීම සඳහා කටයුතු කරන තැනැත්තා. බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා. සුඛාය වේදනා එලාදානක උපහාසක්. දුක්ඛාය වේදනා එපටිදානක උපහාසක්. අවිද්‍යාවසය ආන්නේ දැන් අදුක්කලක වේදනාය අවිද්‍යාවසය උපහාසක්. මේ සුඛ වේදනාව පිළිබඳ තියෙන රාග අංශය අයින් කරනවා. දුක් වේදනාව කියන්නේ තියෙන පටිඝාංශය අයින් කරනවා. ඒ වගේම නැදහසකේ වේදනාවක් පිටවල තියෙන අවිද්‍යා අංශය අයින් කරනවා කියලා. මේ අංශය ධර්මයන් අයින් කිරීම සඳහා ඒ පිළිබඳ දැන් මොකක්ද සාසන ප්‍රතිපත්ති පෝෂණය කරනවා නම් විදර්ශනාව ඇතුළෙන් බලනවා නම් ආන්නේ වෙන කෙනෙක් අත්වශයෙන්ම දෝෂණා කරපන්න. තමයි කාරණා තමයි මේක මොනවාවටි මොකෝ වෙනවා කරපන්න. මොකේ නැති කිරීම සඳහා සුභියක් පූර්ණය කරන නැත්නම් මොකේ නැති කර. ඒකට මොනේ නැති කිරීම සඳහා සුභියක් පූර්ණය කරන තමයි සාමාන්‍යයෙන් ප්‍රසක්ති ක්‍රියාව කරන්නේ. මේ මොනේ නිසා තමයි ලෝක සත්‍යයක් දැකලා අනිත්‍යය ස්වභාවය කියලා පාඩුවා. මේ මොනේ මේ නොදක්කම මොන ගෝකේම දැකලා දැකලා තියෙනවා. ලෝකයේ තියෙන ගානන්ද ආකාරයකට විනාශයේ කුසක් වෙනවා. ඒ නිසා මේ මොහොතේ ඇති කිරීමට කටයුතු කරන තැන පාවිච්චි ඒ මොහොතේ ඇතිවන හේතු දැකලා ඒ දේ කරනකොට සබහා කටයුතු කරනවා. මොහොතේ ඇතිවන්නේ සායෝගික වශයෙන් ඔතන වශයෙන් බලන අත්මානය. දැන් කියන්නේ ප්‍රශ්නය දක්වන්නේ මොහේ ඇතිවීමට වෙන කිසිම හේතුවක් නැහැ ගොයන්නට සාධුනික වශයෙන් බලන අත්මානය මොහේ ඇතිවීම හේතුව. අනිත්‍යයක් වන්නේ අත්මානය නිසා මොහේ කියන්නේ අනිත්‍යයක්. මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීමේ දැනීම තිබෙන නිසා තමයි මේ මොහොතේ. ඒක තමයි මොහොතේ. ඒක නිසා තමයි નો બગા દાને મેં કે ડોક્ટર સંદીદાન ને સાચો ગોપન એવલ લેદાન ને છે ડોક્ટર ને બોલાવાનું પાંચ પધારાની પાછેદાન ને છે કે ઇને મોહને કે કાતરા હતા નામ આને હાલામ કરવાતેયા ડોક્ટર એના ને ગોપન ને આને ગોપન ને આને નિરોગયાને ને કિલો પર કામ પાછળ આના મેં આતરા સતેદાન મેને આવો કોર્જ નથી આને મોહને મનાઈ લખી ને પાંચ સંગ લાગી ને પાછળ સે આવો દેવાનો છે તેમ આતાબો બોલ્યા નથી મોહને એને લાગાતી નો કે જીન કાતે મોઢા પર ગન ને બોલાવે બોલાવ પાંચ સેન કા એટલે મહેકને කරනවා බුදුරජාණන් වහන්සේ මේ මොන නැතිවම බුදු දාන දේශනා කරනකොට පාදාරනවා. මේ අනුව යම් කෙනෙක් පිළිපදිනා විශේෂයෙන්ම සමාජයේ කොට පාදනා වස්නාන නිරුද්ධ කියන සඳහා ඔක්ක සත්‍යාවේ කටවාරි සත්‍ය ධර්මයන් ප්‍රතිරමණය සම්පූර්ණ සාක්ෂාත් කිරීම සඳහා අරහත් ඵලයේ සාක්ෂාත් කිරීම සඳහා අපෝපා හේතුන්ගේ ලබා ගැනීම සඳහා ඒ වගේම සංඥා විමුක්තිය ලබා ගැනීම සඳහා හේතුන් විමුක්තිය ලබා ගැනීම සඳහා යම් කෙනෙක් කටයුතු කරනවා මොකෝ මෝහ වෙනවා ප්‍රතිපන්න මොහේ නැතිවීම සඳහා සිදුවෙන්නේ කරන කෙනෙක්මාන පස්සෙන්. එහෙම නැතුව නිකන් මේ පොඩ්ඩක් ඇතුලේ වෙලා පොඩ්ඩක් බහනා කරන එක නෙවෙයි මොහොම වෙනවා කටපාඩම් කරලා යන්න බෑ. මොහේ ඇතිවෙන හේතු දැකලා මොහේ සංකෝණය නැති වෙන ආකාරය තේරුම් ගන්න මේ ආකාරයෙන් කටයුතු කරනවා. මොහේ නැති කෙනෙක් තමයි ඔය පරිසම්පාදන්නේ උදේට කරන්නේ කපරණ සත්‍ය ධර්මයන් කියන අන්න සම්පූර්ණ කටයුත්ත කරලා කියන්නේ. ඒ වගේම ඔය මොනවා ගොබදෝ සමෝහ වෙන ඉස්මේ සදාහනයක් කරපු සම්මෝහ ගන්නවා කියන්නේ. දුන්න ප්‍රශ්නය තමයි මොහොත නැති කෙනා අත්මානය නැති කෙනා ඒ නිසා අත්මානය නැති කෙනාට නම් විදර්ශනා භාවනාවක්ම ඒ සාන කරනවා විදර්ශනා භාවනාවක් විතර පාඩකක් නැති කරන්නේ නැහැ අත්මානය නැති කරන්නේ නැතුව ආසත් විදහක් වෙනවා ඒක උදාහරණ වගේ සත්‍ය කතාවක්. ඒ නිසා සාංකික කෙනෙක් සමාජයේ සිද්ධතම මොහොතේ ක්‍රියාත්මක වන ආකාරය සාපේක්ෂව කියනවා. මේ මොහොතේ තමයි බලාලා ඉන්න ආකාරය තේරුම් ගන්න. විශේෂයෙන්ම ආරම්භන කෙනෙක් ඇතුළේ මොනවා තේරුම් ගන්න. ආරම්භන මොළාව කියන එක ඉතාමත්ම වැදගත් කතාවක්. ලෝකයේ තියෙන සියලුම දේවල් අපිට අරමුණු වෙනවා. මේ අරමුණු දෙකෙන් අපි මූලාවටපත් වෙනවා. ඇහැට තියෙන රූපකේ මොළාවටපත් වෙනවා. රූපාරම්භන කෙනෙක් මොනවා වුණා. ශබ්දාරම්භන කෙනෙක් කනට තියෙන ශබ්ද කෙනෙක් මොළාව කාන්දාරම්මන කෙරේ. ඒ වගේම නිවැරදි දැන රසාරම්මන කෙරේ මොනවා වෙනවා. කයට දැන පොට්ටබ්බාරම්මන කෙරේ මොනවා වෙනවා. මනසට දැන අරමුණු කෙරේ ධම්මාරම්මන කෙරේ මොනවා වෙනවා. මේ ආරම්මන මොළාව සම්පූර්ණ ආත්මණයේ පස්පසින් ක්‍රියාත්මක වීම තුළ සිදුවන මේක හරියට තේරුම් ගන්නට මේ ආරම්මන මොළාව නැතිවීම සම්පූර්ණයෙන් කටයුතු කරනවා. ඔබ තමයි අත්වශයෙන්ම මොනවා වෙනවා කටපාඩම්. අපි මේ ලෝකයේ අන්න බඳගලන්නේ මොකක් සත්‍යය. ඒ මොහේ මොකක්. ඇත්තටම මේ ලෝකයක් පවතින අපගේ සුඛ පවතින නිසා. සිතක් නැත්නම් ලෝකයක් කොහොම නැහැ. ඉතින් සිතෙන් තමයි හැම දෙයක්ම අල්ලන්නේ. අම්මා කියලා හිතනවා නම් තමන්ගේ අම්මා කියලා සමාන ඒ වෙලාවට සමානයේ සිතට සිතේ විතරක් ඇදී නැති යනවා. එහෙම වෙන දෙයක් නෑ. ඒ සිතින් ඇතුල් නැත්නම් අම්මා කෙනෙක් මොනවද දන්නේ නැහැ. තාත්තා කියලා සහෝදර සහෝදරයෙක් කියලා කවුරු හරි අල්ලනවා අපේ සිතින් එකක් ඇති වෙනවා කියලා තමයි කියන්නේ. ඒ සිතින් ඇතුල් වෙන්නේ නැති වෙන නැත්නම් ඒ සිතින් නෑ. තමන්ගේ දේ තමන්ගේ ප්‍රාණය තමන්ගේ වස්තු ඒක තමන් මාදී ගැන සිතින් ඇතුලම ඒ ඒ අපට අරමුණක් වෙයි. එතකොට ඒවා අපි අල්ලනවා. ඒ සිතින් ඇතුල් වෙන්නේ නැත්නම් ඒවා අපේ සිතට අල්ලන්නේ නෑ. ඒ වගේම කාම ලෝකේ කිව්වත් රූප ලෝකේ කිව්වත් සරූප ලෝකේ කිව්වත් ඔක්කොම සිතින් ඒක. නැත්නම් අපිට දැනගන්න ඕනේ ඒකේ බුදුරජාණන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ වාක්‍යයේ සිට පහළ මෙසේ තියෙනවා. මොකද බලවන්න බෑ කියන්නේ තිබුණාද? ඒක වෙනම කාරණාවක්. අපේ වශයෙන් කරන අපේ සිතේ තියෙන මොකක්ද කියන තමයි. සිතනවා. කොහොමද සඳහන් වෙලා ඉන්නේ? මේකත් අපේ සිතේ තියෙන දෙයක්. කුමී ටිකක් ලකුණු තමයි. ඒක ගලපන ආකාරයකින් එකත් සිතේ ටිකක් සමහර සම්මත. වෙනම සම්මත කෙනෙක් කොටසන ලක්ෂණ එකත් සිතේ එකයි කොටගෙන කොටසේ තියෙනවා. ඒ සිදුවීම් පහළ වීම නැර. ඒ සිදුවීම් වල අරමුණ කියන්නේ සිතේ යකිනේ හැර මේ ලෝකයේ අන්තිම ධර්මයක් නැහැ කියලා තේරුම් ගන්න ඕනේ නැහැ. මොන්නේ වේදනාවට අරමුණවන්නේ. සිටින සමාජයේ සිටින ක්‍රියාත්මක ධර්මතාවය අරගෙන ඒ ධර්මතාවය නතර කරන යනවා නෙවෙයි. ඉතින් අර මොහොම මුලාවලා තිබෙනවා. ඒක නිසා මේ ලෝකෙන්න සමාජයේ සිටින ක්‍රියාත්මක වන්නේ කියන නියෝකේ ලෝකෝ දෙකේ පරිකාෂ්ඨ දිවදහම් දක්වනවා. ඒ කොන්න ලෝකයේ අරගෙන යනවා සිටින ලෝකේ කරපවන පරිද්‍රමණය කරන ඒ කියන දාන සිත කොන්න කරපවන කියලා යනවා. මේක තේරුම් ගන්න මොහොම බලිතෝමයි තේරුම් ගන්න බැහැ. මම අපි හිතන්නේ සම්පූර්ණයෙන්ම සීලතිකලක් ඒ සීලතිකලන ඔය සීලතිකල අවස්ථාවේ ඕකට කිසිම රෝගයක් නැහැ. අනෙක් නෑ සාකච්ඡා නෑ යන්නේ කොහොමද දරුවෝ කවුරුත් නෑ වටින් දෙන්න බෑ මොකක් නෑ. ඒක රෝගයක් නෑ ධම්ම ලෝක නාම ලෝක නෑ හොඳක් නෑ හරකට නෑ කුසලයක් නෑ අපතක් නෑ ඒකවත් නෑ. ඔහු මේක සම්පූර්ණයෙන්ම අපාරමාණය වෙලා. අපාරමාණය අපාරමාණය පියාගෙන ඉතල. ඒ නිසා ඒක වෙන පිටරක් යනකොට රෝගයක් නෑ. සමාජය හොයන්නේ මම හිතන්නේ ඒක. ඉතින් මේ තාක්ෂය අපට බහනාවතකින් ඉන්න නැති අපට සම්පූර්ණ සීල සත්‍යනේ දැන් සීල ඇතුළේ දැන් නැකලා මේ ඔක්කොම අරගෙන අනිකම් කරන අන්න ඒක අපිට මේ ඕකේ කිස් කරන්න පුළුවන් ඒක අපිට දැනනවා සෝෂල් කරනවා නැත්නම් සම්මුදරද සදාතක කියන්නේ ලෝකේ සෝදාවක් එකම කරනවා මේ ඔක්කොම හිතනවා මේක අපිට දකින්නට ලැබෙන්නේ නැහැ කියලා තමයි. අර මොකක්ද කියන්නේ? අරමුණු එනේ සංස්කාර කෙරෙහි අපගේ මානසිකාර පවත්තන පාස්කල් මේ අරුණ මේ සංස්කාර මේ ලෝකේ පවතන. අපගේ මානසිකාරයෙන් ඉඳගෙන කන්නේ මේ ලෝකේ කොතන දෙයක් නෑ. එනම් මානසිකාර පවත්තන පාස්කල් අනේකන් අරමුණේ උපදී පවත්තන පාස්කල් ක්‍රියාවලිය ආර්ධ්‍යාපච්ච සංස්කාරයි. එතන මේ සංස්කාර කරන ආයනකට තමයි තියෙනවා. මේ පැත්තේ සංකර්ම අධ්‍යාපන සංස්කාර ගැන බොහෝ නිසා සංස්කාර කරනවා. ඉතින් මේවා නැති කියන සඳහා නම් කිසිම කාම සම්ප්‍රදායක බෝධනය කරනවා ඔය මායිකා සාල්වාසින් සයිකෝකෝන කියන ප්‍රකාශ කරනවා යෝගාසන කරන ප්‍රයත්න සහාය කරන කොටසක් ඉතින් මේ විදිහට කටයුතු කරනවා නම් දීක මොනවා අපට බලනවා එයාම ඕනෙම කියන සඳහා කියන කරනවා තියෙනවා. ඒකෝට මේ පිළිගන්න අය මේ පැත්තෙන් දීක අන්දකනක් පස්සට ප්‍රකාශ කළේ මේතරම ඕවා කියලා ආඥාවක් ගන්නවා මේක රාගයක් සඳහන් වෙන ස්ථානයක් මේ සඳහන් කරපෝණය කරන දෝෂ මේක දෝෂවාදක දෝෂ විහාරවල පරිසංකල්ප දෝෂය ඇතිකලා සංවේදනය කිරීම සඳහා අංකලිකමත් ප්‍රතිපද සම්පූර්ණ කරන මේක මොනවාවද මොකද නැතිකලා එහෙම නැත්නම් මොකද මේවාකට සම්බන්ධ භාවනාවක් කියන සඳහා අවශ්‍යතාවය ඒ ප්‍රතිපද සම්පූර්ණ කරන කෙනෙක් සිටිනා ඒ අංගතන ප්‍රේක්ෂක පාතිනා නම් කොහොම ඒ කලංග සම්මානක දක්ෂිනාව ලැබීම සිදු වෙනවා. එතකොට දාඨයන්ගේ සත්‍යන් කියන සාකච්ඡාවක් කරනවා. ප්‍රකාශ කළ පසු ප්‍රකාශ කරන මේ පිළිගන්න ආයතන සංගත මේ අංග තුනේ වලට පිටකන මනසක් වෙන මේක තමයි සමන්ව සමන්නාට දක්වනවා කියන්නේ. අංග පරික්ෂණ සමන්නාට දක්වනවා කියන්නේ. ඒ වගේම සමන්නාට විශේෂ දක්වනාය පුණ්‍යන නරකතරම් පුණ්‍යන ප්‍රමාණන් දැකීම එකතරම් සුලක් සම්ප්‍රේෂකම් කියන සම්ලෝකයක් දක්වා ඉතිලා මෙවැනි අංගහකේ සමන්නාට දක්වනා කියන දැන පුණ්‍යක්ෂත්‍ය නැතකේ කියලා නරකතරම් ප්‍රමාණන් දැකීම ප්‍රමාණ කර දැකීමට කොහෙත්ම හැකියාවක් නැහැ. එක්තරම් පුණ්‍යන සම්දෝ මෙච්චර කරස්සන් සංකේත වෙනවා. ඉස්සරහ ඉස්සරහ සංකල්පතරම් සංගම මෙතන මෙතන සංකේත දැන තේනයි. මෙතන පොණියක් සංකේත දැන තේනයි කියලා දක්වන්නට කිසිසේත්ම හැකි කරන්නේ නැහැ කියලා මම කියනවා. ඒක උදේට කරුණාවක් වටින අපකෝ අසංකේත අපමණෝසේ සංකල්පයි කියන එක කියන්නේ අසංකේත වර්තමීය මහා සංකේතයක් කියලා. අන්න එතනදී සාංග සමන්නාස දක්වනවා අපට දක්වන්නට ලැබෙන ඒ සාමත්ම කලාකරණය. ඉතින් පරිසංගායනයේ පැත්තෙන් කරන්න තියෙන දේවල් නෙමෙයි අද මොකක්වත් කරන්නේ දෙයක් තියෙනවා. සමාජයේ පැත්තෙන් දාර්ශනිකයේ පැත්තෙන් පිළිසංගතනයි මේ සම්පූර්ණ කරගන්න. ඒකේ ඒ ආකාරයෙන් දාර්ශනිකයේ පැත්තෙන් පිළිසංගතන, සූදානම් ආයතනයේ පැත්තෙන් පිළිසංගතන කියන අංශයන් සම්පූර්ණ කරගන්න දානයක් වෙනවා. සක්‍රිය ඒ ප්‍රධානමාන්තයට ප්‍රශ්න කරන ශූන්‍යතා ප්‍රමාණකත්වයේ පස්සෙන් ශූන්‍යාවකින් දැක්වෙන සමාජයේ දිනන කාරණේ. මෙතෙක් මෙතෙක් මෙතෙක් නම් සංස්කෘතිය ලැබෙනවා කියලා පාඩකයක් කියන්න තමයි. බුදුදානම මහසීලා තේක්ෂණය නැහැ කියලා තමයි. ඒක මේ කොමනේ කියලා සංඛ්‍යාවෙන් දක්වන දායක සංඛ්‍යා තමයි නැති නිසා තමයි නැත් ප්‍රාණ්‍යයන් ප්‍රමාණය දැක්වෙන්නේ ප්‍රමාණය කරලා දක්වන්නේ ඒක තමයි මේ සමයයක් සම්පූර්ණවන්නට පුළුවන් කොයි තරම් දුරට සම්පූර්ණවන්නට පුළුවන් ඒ කිසියක් ඒකත් පාස්කෝ කනාකෝ අතරයන් දුක සංස්කාරවල ඒ තනමර විනායක සම්පූර්ණ වෙනවා නම් මේ උදාහරණ කොහොමද සම්පූර්ණයි අපිට මේ ආකාරයෙන් සම්පූර්ණ සත්‍යයක් අත්පත්ුණානේ මේ කර්මයන් පස්සේ මම සමාජ පැත්තෙන් කිව්වේ ස්වාමීන් සම්පූර්ණ වෙන දානය දෙන්න කියන කීයකට සත්‍ය ගන්න පුළුවන් කම ලැබෙන එකට මේ උදාහරණ සමා මේ පිටතද අර රාගඥාන පටිපන්න දෝෂඥාන පටිපන්න මොහොඥාන පටිපන්න රාගය නැති වීම සඳහා දීක නැති වීම සඳහා මොහොය නැති වීම සඳහා ප්‍රතිපස්ස කෝණය කනෙක්ට් කරන කෙනෙක් බවට සමස්තපාන කරනවා ඒකයි ධර්මයේ කියන්නේ ප්‍රයෝජනය ගන්න. එහෙම නැතුව නිකන් මේවා අහලා ධර්මඥානයක් ඇති කරගෙන මේ පිළිබඳ මම මේ කන දන්නවා කියලා හිතාන එක නෙවෙයි. ඒක කිසිම වැඩක් නෑ. මේ පිටක තියෙන ධර්ම මේක පිළිබඳව ප්‍රතිපල ධර්මයේ කියන්නේ. අවනි සිටු සම්මාන රාග මොහොත මොහොතේ සදායන් ප්‍රයෝජනය කරගන්න ප්‍රතිනිධින සඳහා ජාතික ප්‍රතිපත්තිමාලාව සංගමනය කර ඉතාලියේ ප්‍රතිපත්තිමාලාව අනුගමනය කළ විශේෂයෙන් හඳුන්වන්නට කරන්නේ සමාසසදක. ඉතාලියෙන් වාසනා කරන බුද්ධ ඥානවන්ත ප්‍රබෝධන පස්සාසන කරන්නේ කුලතරන්නේ සඳහා යන්නේ. ධර්මයකට හැම කෙනෙකුට අවස්ථාව ලැබෙනවා මේ ආකාරයෙන් දැක්කගතව කුසලසක් සිදුනේ අපට මේ නීතරාගේ නීතබල් සීතමෝහසක් සිදුපත්න මේ සංස්කාර කොටනවා යන්නේ අමානහනේ සංකේතවත් සංකල්ප ළම හේතු වස්නා දෝවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සියලුම ප්‍රශ්න සමාන වෙනවා කියන එක දෙවියන් දක්වන මොඩල් තමයි සඳහන් කරන්නේ.